මම මතකද මේ පින්වතුන්ට කීවා අසුභ භාවනාව වගේ භාවනාවක් ලෝකේ පවතින බුද්ධ ශාසනයේ තියෙනකොට විතරයි. කය කෙරෙහි නොඇලෙන කය යථා ස්වභාවය කායගත සතිය බුදුරු නිතුව ලෝකේ පවතින්නේ. ඊළඟට තමයි හොඳ භ්‍රමචාරී බවක්, සංසිඳුන හිතක්, සංයමයක්, දමණී වුණ හිතක් ඇති වෙනවා අසුභ භාවනාව තුළින්. පින්තුණේ තව ටික කාලයක් යනකොට භ්‍රමචාරී බව කියන එක ලෝකෙන් අතුරුදහන් වෙනවා. Brahmachari බව ලෝකයෙන් අතුරුදහන් වෙනවා කියන්නේ අසුබ මානසිකාරයේ ලෝකයෙන් අතුරුදහන් වෙනවා. අසුබ භාවනාවේ හිත මානසිකාර වෙන්නේ නැතුව හිත සිහි කරන්නේ නැතුව නොකඩකොට බඹසරක් රකින්න අමාරුයි. හොඳට කායානුපස්සනාව වඩන කෙනෙක්, කය යථා ස්වභාවය බලන කෙනෙකුට ඥාතියින් ඇවිල්ලා එයාව බලෙන් සිවුරු අරවගෙන ගිහිගෙට ගන්න හැදුවත් එයා චීවරය අත්හරින්නේ නැහැ කිව්වා. ඒ අය ඥාතින් ඇවිල්ලා ඇඟිලි බැඳගෙන අඬ අඬා කියනවා පැමිණෙන්න කාමයේ භුක්ති විඳින්න. මේ ස්ත්‍රිය ඔබටයි මේ ස්ත්‍රිය ඔබටයි කියලා. ස්ත්‍රීන් පිරිවරාගෙන ඇවිල්ලා කාමයේ ඕ ඉදිරියේ තියලා සිවුරු අරින්න කියනවා. කාය කායානුපස්සනාව මනාව වඩපු භික්ෂුවකට නම් කවදාවත් චීවරය අත්හැරෙන්නේ නැහැ කියලා. ඒක හරියට සාගරයට නැමුණ ගංගාවක් ආපහු උල්පතට හරවන්න හදනවා වගේ එකක් කියවුවා. සාගරයට නැමී තියෙන ගංගාවක් ආය උල්පතට හරවන්න හදනවා වගේ එකක් කියවුවා. කල නොහැකි. ඉතින් අපි කායानुපස්සනාව ගැන කතා කළා දැන් අපි මේ ත්‍රිවිතුරු නිවන් මඟ දහංවද සිතාන තුලින් කතා කරන්නේ ශක්තිස් බෝධිපාශික ධර්ම. මේෙන් ඇත්තටම වැඩිපුරම විස්තරයක් කරන්නේ කායානුපස්සනාව. ඊළඟට අපි විස්තර කරන්නේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදි පහද, ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බුද්ධංග, ආර්ය ශ්‍රැංක මාර්ග. මේ හැම එකක්ම කරුණක් ගානේ විස්තර වශයෙන් ඔබට මේ දහම් වැඩසටහන ඉගෙන ගන්න පුළුවන්. එයින් කායානුපස්සනාවේ භාවනා 14ක් ගැන විස්තර තියෙනවා. එයින් අපි ආනාපාන සති භාවනාව ගැන ඉගෙන ගත්තා. ඉරියාපත, සති සම්පජඤ්ඤ ඊළඟට අසුභ භාවනාව ගැන ඉගෙන ගත්තා. බුදුරජාන් වහන්සේ වදාලා මේ ජීවිතයේ යථාභූතයේ කැමති කෙනා යටිපතුලෙන් උඩට කිස්රෝදින් පහළට හැමකින් වට වෙලා තියෙන මේ ශාරීරියේ දිහා නුවණින් විමසනවා. මේ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත්, සම, මාස්, නහර, ඇට, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, පිත්තාශය, බඩදිව පෙනහළු කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසුචි පිටසෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු වරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මෝත්‍රා හොඳට මේ කරුණු ටික විමසනවා උපමාවක් වදාලා බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ කට තියෙන මල්ලක පුරවලා තියෙන එක එක ධාන්‍ය වර්ග නුවණැති පුරුෂයෙක් මේ මල්ල ලිහලා මේ හාල් මේ වී මේ මොන් ඇට මේ මෑට මේ ඇල්විල් ඇල්සහල් ආදි වශයෙන් මේ ඇටවර මේ තල ඇට කියලා ඇට වර්ග වෙන් කරනවා ඒ වාගේ මේ හැම කියන මල්ල ලිහලා දාලා මේක ඇතුලේ තියෙන දේවල් හිතෙන් බලන්න කිව්වා මේකේ තියෙන කෙසලොම් නියදත් සමමස්නහර ඒ දෙතිස් ගුණක කොටාසයෝ එහි තියෙන පිළිකුල් බව දුගදහමන බව ඊළඟට සතුන්ගෙන් පරිශං කරගන්න බැරි බව හොඳට ප්‍රකට වෙනවා මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි බව ප්‍රකට වෙනවා ඇත්තරම නිකා මස් ගොඩක් ඊළඟට මේ නහර වලින් වට කරලා ගෙට ගහලා තියෙන්නේ. හැම තමයි හොඳට මේක ආවරණය කරලා තියෙන්නේ, පැක් කරලා තියෙන්නේ හැමෙන්. මේ හැමතමයි ලෝක සත්‍යය හොනේ. මේ හැමේම හොරි දද කුෂ්ඨ වන, ගෙඩි gadu නොඑක් දේවල් හට ගන්නවා. මේ හැම නිතර පිරිසිදු කරන්න ඕන එකක්. මේ හැම ගඳ ගහන ස්වභාවයෙන් යුක්තයි. හැමේ හැම තැනකම දාඩිය ගන්නවා. ඉතින් මේ ශරීරයේ මේ හැම ගඳ ගන්නව නිතර හොදන්න ඕන. හැම කෙනෙක්ගේ හැම ගලවලා තවත් කෙනෙක් ළඟට ගෙනිච්චොත් එහෙම කිසි කෙනෙක් ස්පර්ශ කරන්නේ නැහැ. දොස්තරලා වුණත් මේකට බෙහෙතක් දාන්න අතට ආවරණ දා ගන්නවා. ඉතින් ඒ වගේ එකක්. අපි කවුරු ඔයා මට ආදරේ මං ඔයාට ආදරේ කිව්වත් අපි හැම ගැහුවොත් එහෙම කිසි කෙනෙක් අපි ළඟට එන්නේ නැහැ. මේ සෙල්ලම් ටික ඔක්කොම තියෙන්නේ හැමත් එක්ක. හොඳට කල්පනා කරලා බලන්න. මේ එක කාරණාවක්. ඉතින් මේ වගේ කේසා ලෝමා නඛා දන්තාතචෝ මන්සන්නහරු වට්ටි අට්ඨමින් ආදි වශයෙන් මේවා කල්පනා කරගෙන යනකොට සමහර අයට කේසා කියනකොට කේස් සිංහලෙන් මතක් වෙනවා නම් පාලියෙන් සීකලට කමක් නැහැ. නමුත් දන්න සිංහලෙන් සී කරන්න. ඔය අතරතුර දලඹුව දන්නේ නැත්නම් පිත්තාසේ දන්නේ නැත්නම් බඩදිව දන්නේ නැත්නම් දන්නේ නැති මස් කෑල්ලක ඉල්ලෙන්න එපා. ඒ එතකොට කරන්න තියෙන්නේ මේවා කයේ තියෙන මස් ඇදී කියලා සිහි කරන එක. කොහොම ඒ ඒ ඒ අසුබ කොටස් ගැන සිහි කරගෙන යනකොට සමහර දේවල් තියෙනවා හොඳට හිත ප්‍රකට වෙනවා වැඩිපුර හිත රඳිනවා ඒ වැඩිපුර හිත රඳින හොඳට ප්‍රකට වෙන ඒවා ගැන ඒව ගැන වැඩිපුර හිතුවට කමන්නේ මේ කොටස් 32ේම මේ එක වෙලාවක් ඇතුළත යන්න ඕන කියලා එකක් නැහැ. අපිට ඕනේ මේ කයි ස්වභාවය. කයේ ඇත්ත ප්‍රකට කරගන්නයි ඕනන්නේ. ඒ නිසා යම් දෙයක් ගැන වැඩිපුර දැනෙනවා නම් හිතන්න පුළුවන් නම් වැඩිපුර හිතන්න. කායානුපස්සනාව, කායානුව සිහි පිටවන්න. තමන්ගේ කය ගැන තමයි සිහි කරන්නේ. තමන්ගේ කය හොඳට ප්‍රකට වෙන්න ගන්නකොට ඒ ප්‍රකට කරගෙන තමයි අන් අයගේ කය ගැන අපි ඥාන දර්ශනය පිහිටවන්නේ. ඒ දැක්ම පිහිටවන්නේ. එතකොට ඔය අසුභාවන ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කය කෙරෙහි අසුභ වශයෙන් භාවනා කරන්ට. ආනාපාන සතියත් ඔබගේ හිතේ පිහිටාවා. සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්ට කියලා භාවනා තුනක් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි මේ අසුභානුපස්සී සූත්‍රයේ මේ විස්තරේ තියෙන්නේ පින්වත් මහණෙනි එසේ කයෙහි අසුභ වශයෙන් දකිමින් වාසය කරනකොට සුභයයි මේක හොඳයි කියලා හිත ඇලෙන ස්වභාවයෙන් යුක්තව තියෙන මේ හිතේ බැසගත් රාගය ප්‍රහාණය වෙනවා අසුභ සංඥාව හරියට වඩනකොට ආනාපාන සතිය වඩනකොට ලාමක විතර්ක සංසිඳෙනවා. මේ හැම විකාරයක්ම හිතේ හිතා ඉන්නේ. ඒක සංසිඳෙනවා ආනාපාන සතිය වඩනකොට. දූවිලි ගොඩකට වැස්සක් වහිනවා වගේ ආනාපාන සතිය. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්න කියන්නේ මුලාව අවිද්‍යාව දුර වෙලා යනවා. අවබෝධ ඥානය වෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා ලෙඩ වෙලා ගිලන් ඇඳේ අමාරුවෙන් ඉන්න භික්ෂුවක් වුණා. අසුභ භාවනාවේ දෙනවනම් ආහාරයේ පිළිකුල දකිනවනම් සියලු ලෝකයේ කෙරෙහි ඇල්ම දුරු කරමින් ඉන්නවනම් සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින් ඉන්නවා නම් මරණානුස්සතියේ ඉන්නවා නම් ඒ භික්ෂුව නිකලෙස වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා මේ අසුභ භාවනාව කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. අසුභ භාවනාව ගැන දැන් අසු ඉරිදිපාද පින්වතුනි ඉරිදිපාද භාවනාව ඉගෙන ගන්නකොට අපි ඉදිරියට ඒ 이르දිපාදවල තියෙනවා ඉරිදිපාද ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන ඉරිදිපාද හොඳට කෙනෙක්ගේ හිතේ පිහිටනවා කියනවා අසුභ භාවනාව වැඩුවොත් අසුභ භාවනාව වඩනකොට ජීවිත අවබෝධයට ගොඩාක් කැමැත්ත ඇති වෙනවා ඡන්ද ඉරිදිපාදේ අසුභ භාවනාව වඩනකොට ජීවිත අවබෝධයට ලොකු අදිෂ්ඨානයක් පිහිටනවා චිත්ත ඊපති පහතේ. අසුභ භාවනා හොඳට වඩනකොට ජීවිත අවබෝධය පිණිස වීරිය ඇති වෙනවා. වීරිය ඊපති පහතේ. අසුභ භාවනා හොඳට වඩනකොට ජීවිතය ගැන විමසන්ට යොමු වෙනවා. විමර්ශනයි ඊපති පහතේ අනිත්‍ය ප්‍රකට වෙන්න ගන්නවා. අසුභ භාවනාව කියන එක ජීවිතේ සංසිඳවන භාවනාවක්. සැබෑ වශයෙන්ම වැඩුවොත් හිතේ ලාමක ආශාව එයාගේ ජීවිතයේ තුලින් ගෙවි ගෙවි යනවා කියලා පින්වතුනි විශ්වාස කරන්න. විශ්වාස කරන්නේ නැතුව මේ භාවනාවට ගැරෙහිමි විපාක දන්නවද ඔබ? මේ ලංකාවේ හිටියා මට මතක හිටියේ ලංකාවේ තමයි හාමුදුරුවෝ නමක් එයා හාමුදුරන්ගේ හිතට ගොඩාක් රාග එනවා. රාගය නිසා ඒ හාමුදුරුවෝ අසුභ භාවනාව ගෙනහලා එනං අසුභ භාවනාව කරන්න ඕන කියලා චේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මේ කාරණා ටික සීකර කර ඉන්නවා. ඉඳලා මෙයා නමුත් මෙයාගේ හිත හරියට අසුබේ පිහිටන්නේ ඒක මනාව විස්තර කරගන්න මෙයාට තේරෙන්නේ අවුරුදු 30ක්ම උතුණා හරි කියන්නේ අවුරුදු 30ක් ඊට පස්සේ සිවුරු ඇරියා සිවුරු ඇරලා හිතුවා දන්න දන්න අයටක් කිව්වා. ආහන ආහන අයටක් කිව්වා. මොන භාවනාවද? ඕවා කරන්න පුළුවන් කොහෙද? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ඒ නිසා මේවා කළාට හරියන්නේ නැහැ. ඕවා කළාට වැඩ කරන්නෙත් නැහැ කිව්වා. එහෙම මේ නිකන්නේ මම මහණුනේ කොයි විදිහටද සිවුරු ඇරියට ඒ විදිහටමයි කිව්වා. මේ භාවනාව පුරුදු කරලා ප්‍රතිඵල ලබන්න බෑ කියලා මිත්‍යා දෘෂ්ටියක හිත පිහිටියා. ඔහු මැරිලා ගිහිල්ලා ඔහු තපස් රැක්කේ යම් වනයක් නම් ඒ වනයේ මැදින් ගලාගෙන යන ගංගාවේ මිපදුනා භූත කිඹුලෙක් කියලා. එක දවසක ඒ ගඟ හරහා ගිය කරත්ත 50ක ගොන්නු 50ම ඒ භූත කිඹුල කාලා තියෙනවා. බලන්න මේ ඒ ඔය නිත්‍ය දෘෂ්ටියකට ඇවිල්ලා. තමන්ද කරගන්න බැරි වුණත් තමන්ද සමාධිය ආදී පිහිටන් නැති වුණත් මේ කායානුපස්සනාවෙන් තමයි මේ ලෝකේ රහතන් වහන්සේලා බිහුනේ ජීවිත අවබෝධය ඇති කරගත්තයි බිහුනේ කියලා ශ්‍රද්ධාව පිහිටන එක කොච්චර ආනිසංසද වැරදිච්ච තැන අර විදිහට වුණා නම් ඉතින් ඒ නිසා පින්වතුනි ඉතින් අසුභ භාවනාව ගැන ওই විදිහට තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. නමුත් අපි තව අද භාවනාවක් අලුත් භාවනාවක් ඉගෙන ගන්න ඕනේ. අද මම කල්පනා කළා මේ අතන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු මනසිකාර භාවනාව ගැන කියලා දෙන්න ඕන කියලා. විශේෂයෙන් කියන්න කාරණාවක් තියෙන පින්වතුනි මට මේ භාවනා ක්‍රම ගැන මේ ඉගෙන ගන්නකොට හිතුනේ අපිට ලොකු ශාමීන් වහන්සේ මුණ ගැහිච්ච ලාභය සුඛසන්නාස වචනයක් වචනයක් ගානේ පරිවර්තනය කරලා විස්තර කරලා උගන්වලා මේ තියෙන නිසා අපිත් කියනවා අපිට ගුරුවරයෙක් හිටියේ නැත්තම් අපිට බුද්ධ වචනේ විස්තර කරන්න කෙනෙක් හිටියේ නැත්තම් සරලව කියලා දෙන්න කෙනෙක් හිටියේ නැත්තම් ඔබට මේ බණපද ටික මෙහෙම අහන්න විදියක් නැහැ ගොඩාක් අය බණ භාවනාව විස්තර කරන්න ගිය ගාම විස්තර කරන්නේ Tamange විස්තර ටික. බුදුරජාණන් වහන්සේගේ වචනේ ඉස්මතු කරන්නේ මේ ලෝකේ රහතන් වහන්සේ ලක්ෂණ සියලු දෙනා බණ භාවනාව කායानुපස්සනාව වඩපු අයනේ. සතිපට්ඨානෙ සිහි පිහිටවපු අයනේ. ඒ සියලු දෙනාම සතිපට්ඨානෙ විදිහට බුද්ධ වචනේනේ අවුරුදු 2600ක් ගිය තැනත් අරගෙන ආවේ. ඒ නිසා අපිට එක එක්කෙනාගේ විස්තර විභාග වැඩක් නැහැ. අපිට බුද්ධ වචනේම ශ්‍රේෂ්ඨයි. ඒ ධර්ම මාර්ගයේ ලෝකෙට පෙන්වලා දුන්න ශාස්ත්‍රුන් වහන්සේගේම වචනෙන් අපිට නිවන් මාර්ගය ඉගෙන ගන්න එක වටිනවා. ඉතින් ඒ තැනට අපේ ශ්‍රද්ධාව පිහිටුවේ ලොකු ස්වාමීන් වහන්සේ. බුද්ධ වචනයට අනුව මේ බෝධිපාශික ධම්මාවත ඔබට කියලා දෙන්න අපිට ආශිර්වාද කරන්නේ උපදෙස් දෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ තුල කෙලෙහි ගුණය තියෙනවා නම් ඔබ මේ අහන බණපදයක් ගානේ ලොකු ස්වාමීන් වහන්සේටම පින් දෙන්න ඕන, සිහි කරන්න ඕන. ඒ කෙලෙහි ගුණය ඔබගේ හිතේ තියෙන්න ඕන. අපිව දකින්න ඕන ශිෂ්‍යෙක් විදිහට. අපේ නම පවා කියන්න ඕනන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය කියන තැන. එතකොට නම් ඔබට කෙලිහුණේ තියෙනවා. සත්පුරුෂයන්ගේ ලෝකෙ එහෙම එකක් පින්වත්නි. සත්පුරුෂයන්ගේ ඇයි වින්තුනේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණා කියලා. ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. බුද්ධ පුත්‍ර කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ නම අරන් තමයි පුතා කියන වචනේ පාවිච්චි කළේ. ඒ නිසා මේ විශේෂයෙන් මේ බෝධිපාශික ධර්ම ඉගෙන ගනිද්දී මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පැහැදිලිව මේ විස්තර කරලා තියෙන නිසා තමයි අපිට ඔබට වචනයක්වත් කියන්න පුළුවන්. ඒක ඔබ සිහි කරන්න ඕන. ධාතු මනසිකාර භාවනාව ධාතු මනසිකාර භාවනාවේදී කරන්නේ මේ ජීවිතේ කොටස් හතරකට බෙදලා බලන එක. මේ භාවනාව හරියට කළොත් හිත මහ පොළොව වගේ වෙනවා. අකම්පිතයි. ඒක මෙහෙම එකක්. අපි බලමු. පුණජ පරම් භික්ඛවේ භික්ඛු ඒ භාවනාව સિદ્ધ කරන්නේ මෙහෙමයි. ඔන්න මේ ජීවිත අවබෝධයට කැමති කෙනා ඉමමේව කායම් මේ ශරීරයම ඉමමේව කායම් මේ ශරීරය අනිත් අයගේ ඇඟවල් නෙවෙයි දැන් තේරෙනව නේද කායानुපස්සනාව ඉගෙන ගන්නකොට මෙච්චර කාලයක් කායानुපස්සනාවය අපේ හිතේ පිහිටියේ නැති ඇයි මේ අනුන්ගේ ඇඟවල් දිහා බලන්න ගිය නිසා අනුන්ගේ ශරීර ගැන කතා කරන්න ගිය නිසා අනුන්ගේ ශරීර විමසන්න ගිය නිසා තමන්ගේ ශාරීරිය විමසවාන ඉම මේව කායං යතා තිතං යතා පනිහිතං යං ආකාරයකට පවතිනවද යං ආකාරයකට පිහිටලා තිනවද තමන්ගේ ශාරීරිය ධාතුසෝ පංච වික්කති ඒ ශරීරයේ දිහා ධාතු වශයෙන් විමසා විමසා බලනවා. අත්ති මස්මින් කායේ තියෙනවා මේ ශරීරේ පඨවි ධාතු පඨවි ධාතුව ආපෝ ධාතු ආපෝ ධාතුව තේජෝ ධාතු තේජෝ ධාතුව වායෝ ධාතු වායෝ ධාතුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කොටස් හතරකට මේ ශරීරය බෙදලා බලනවා. අසුභ භාවනාවේ මොකද්ද කළේ? කොටස් 32කට බැලුවා. දැන් මේක කොටස් 4කට බලන්න. අර කොටස් 32 අසුභ වශයෙන් බැලුවා. මේ කොටස් 4 ධාතු වශයෙන් බලනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැත්නම් මොකද්ද මේ පඨවි ධාතු? ආපෝ ධාතු, වායෝ ධාතු කියලා කියන්නේ මොකද? තේජෝ ධාතු, වායෝ ධාතු කියන්නේ මොකද්ද කියලා. ඒ ගැන ධාතු විභංග සූත්‍රයේ තියෙනවා විස්තරයක්. මම හිතුවා ඒක අපි ඉගෙන ගන්න එක ගොඩක් හොඳයි කියලා. ඒ තමයි ඔන්න බලන්න දැන් පඨවි ආපෝ තේජෝ වායෝ දැන් ඉගෙන ගන්න බෑ. නැත්නම් කොහොමද තමන්ගේ ශරීරය විමසන්නේ? දැන් මේ භාවනාවත් එක්ක ඉඳගෙන පුළුවන්. එක්ක සක්මන් කරමින් පුළුවන්. හිතගෙන පුළුවන්. නිදාගන්න ඉරියව්වෙන් පුළුවන්. ඕන බස් එකේ යද්දී වැඩට යද්දී විවේකයෙන් පුටුවක ඉඳගෙන ඉද්දී සිහි කරන්න පුළුවන්. කතමාංච බික්ඛු පඨවි ධාතු පින්වත් මහණෙනි නැතම් භික්ෂුව කුමක්ද පඨවි ධාතුව පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පඨවි ධාතුව තමා තුලක් තියෙනවා බාහිරක් තියෙනවා. කතමාච බික්ඛු අජ්ජත්තිකා පඨවි ධාතු භික්ෂුව ආධ්‍යාත්මිකව තමා තුල තියෙන පඨවි ධාතු කුමක්ද? යං අජ්ජත්තං පච්චත්තං අධ්‍යාත්මිකේ තමා තුල ආධ්‍යාත්මිකව තමා තුළ තමාගේ සලකන කක්කලං කරිගතං ගොරෝසු රළු ස්වභාවයෙන් යම්කිසි කක්කලං කරිගතං උපාදීනං එකට පවතින දෙයක් තියනවාද ගොරෝසු ස්වභාවයෙන් රළු ස්වභාවයෙන් පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුතු දෙයක් තියෙනවා නේද මේකට තමයි පඨවි ධාතු කියලා කියන්නේ. ගොරෝසු ගොරෝසු ස්වභාවයෙන් යුතු පොළොවට පස් වෙලා යන එකට පවතින දේවල්. ශීයති ධම්මනවද කේසා ලෝමා නඛ කේස් කියන්නේ පඨවි ධාතු. ලෝම් නිය දත් සම මාස් නහර ඇට ඇටමිඳුළු වකුගඩු හදවත අක්මාව පිත්තාශය බඩදිව පෙනහළු කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසුචි මේ තියෙන කොටාශයෝ පොළොවට පස්සෙල යනවා පඨවි ධාතුව යං වා පනඤ්ඤම්පි කිංච අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරගතං උපාදීනං අයං උච්චති බික්ඛු අජ්ජත්තිකාම් පඨවි ධාතු. කොයිට අමතරව මොනවා හරි ඒ ශරීරයේ තියෙනවා නම් ගොරෝසු රළු පොළොවට පස්සල යන දෙයක් ඇඟේ තියෙනවා නම් ඒකත් අයිති පඨවි ධාතුවට. අහවල් දේ නම කියවුන්නේ නැහැ කියලා කතාවක් නැහැ මොනවා හරි ගොරෝසු රළු ස්වභාවයෙන් යුතු මේ ශරීරයත් එක්ක බැඳිලා තියෙන මොනවා හරි තියෙනවනම් ඒක පටවි ධාතු. යාචේව කෝපන අධ්‍යාත්තිකා පටවි ධාතු. යාච බාහිරා පටවි ධාතු. පින්වත් මහණෙනි, ওই විදිහට ආධ්‍යාත්මික පටවි ධාතු තියෙනවනේ. ඒ වගේම බාහිරත් තියෙනවා ගොරෝසු ඔය වගේ පොළොවට පස්සල යන දේවල්. බාහිරත් තියෙනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතු රේවේෂා ඒ දෙකම එකක්. පිට තිබ්බත් ඇතුලේ තිබ්බත් පඨවි ධාතු පඨවි ධාතුමයි. ඊට පස්සේ ඔන්න ඔන්න පඨවි ධාතු ඊළඟට මේක විදර්ශනාව ගැන තියෙනවා. ඒ පඨවි ධාතුව තන්නේතන් මම නීසෝ හමස්මි නමේසෝ අත්තාති මේසං යතා භූතං සම්මප්පඤ්ඤාය දහට්ටබ්බං මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ප්‍රඥාවෙන් දකින්ද කිව්වා ඒව මේසං යතා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුය නිබ්බින්දති අවබෝධයෙන් දැක්කොත් එහෙම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අවබෝධයෙන් කලකිරෙනවා පඨවි ධාතු යා චිත්තං විරාජේති පඨවි ධාතුවට සිත ඇලෙන්නේ නැතු යනවා විදර්ශනා කළොත් මේ ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ දැන් මම මට උවමනාව තිබ්බේ පඨවි ධාතුව කියන එක විස්තර කරන්න. පොළොවට පස්සෙල යන ගොරෝසු රළු ස්වභාවයෙන් යුත් දේවල් තමයි පඨවි ධාතු කියන්නේ. විස්තර කරන්නේ කෙස්ලොම්නිය දත් කියලා. කතමාච බික්කු ආපෝ ධාතු මොනවද මේ ආපෝ ධාතුව? ආපෝ ධාතු සියා අජ්ජත්තිකාශයා බාහිර ආපෝ ධාතු තමා තුළක් තියෙනවා බාහිරක් තියෙනවා. කතමාච බික්කු අජ්ජත්තික ආපෝ ධාතු මොකද්ද ආධ්‍යාත්මික තියෙන ආපෝ ධාතුව? යං අජ්ජත්තම් පච්චත්තං තමා තුළ පවතින තමාගේයි ශලකන ආපෝ ආපෝ ගතං වැగిරෙන වැగిරෙන ස්වභාවයෙන් යුතු උපාදීන්නම් මේකෙත් ඒක එක්ව තියෙන මේ ශරීර කූඩුවේ තුල තියෙන උපාදීන්න වූ ආපෝ ආපෝ ආපෝ ගතං වැగిරෙන වැగిරෙන ස්වභාවයෙන් යුතු දෙයක් තියෙනවා නම් ඒක තමයි ආපෝ ධාතුව මොකද්ද පිත්තං පිත සෙම්හම් සෙම පුබ්බෝ සැරව ලේ ඊළඟට දහාඩිය තෙල් මන්ද කඳුළු වරුණු තෙල් කෙල සොටු සඳ මිඳුළු මෝත්‍රා මේවා තමයි ආපෝ ධාතු වැగిරෙන වැగిරෙන ස්වභාවයෙන් යුතු ඊට පස්සේ කියනවා යං වා පණඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තං ආපෝ ආපෝගතං උපාදින්නම් අයං උච්චති බික්ඛු ආපෝ ධාතු පින්වත් මහණෙනි මේ විදිහට යම්කිසි තවක් තියෙනවා නම් වෙන මොන හරි දෙයක් ඇඟෙන් වැగిරෙන. වැగిරෙන ස්වභාවයෙන් යුතු දෙයක් ඇඟේ මොන හරි තියෙනවා නම් ඒව කොහොමයිති ආපෝ ධාතුවට. ආපෝ ධාතුව ඇතුලේ තියෙනවා පිටත් තියෙනවා. ආපෝ ධාතු රේවේසා. කොහොම තිබ්බත් ඒ ආපෝ ධාතු දෙකම ආපෝ ධාතුවමයි. වැగిරෙන දෙයක් බාහිර තිබ්බත් ඇතුලේ තිබ්බත් වැగిරෙන දේ වැగిරෙනවාමයි. ආපෝ ධාතුවමයි. කතමාංච බික්කු තේජෝ ධාතු කුමක්ද පින්වත් මහණෙනි තේජෝ ධාතුව කියලා කියන්නේ. තේජෝ ධාතුවත් ආධ්‍යාත්මිකවත් තියෙනවා බාහිරත් තියෙනවා. මොකද පින්වත් මහණෙනි ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියන්නේ යං අජ්ජත්තම් පච්චත්තම් තේජෝ තේජෝගතං උපාදේනම්. තමායයි සලකන මේ ශරීරයේ තියෙනවා නම් මුණුහුමක් රස්නෙට අයිති දෙයක් තියෙනවා නේ ඇඟේ මේක තමයි තේජෝ ධාතුව මොනවද යේන සන්තප්පති යමකින් තවනවන යේන ච දිවියති යමකින් දිරවනවනම් අපේ ඇඟ තේ ඊළඟට යේනච පරිඩයති අපේ ඇඟ දවනවනම් දැන් උණ හැම හැදෙනකොට අපේ ඇඟ දැවෙන්නේ ඇඟේ දැවිලි එන්නේ මේ ඔක්කොම තේජෝ ධාතුව යේනච අශිත පිත කායිත සායිතං සම්මා සම්මා පරිණාමං ගච්ඡති කන බොන දේවල් දිරවන්නේ උණුහුම වෙන්නේ ආන ඒකටයි තේජෝ ධාතුවට යංවා පනඤ්ඤම් පිකින්චි අජ්ජත්තම් පච්චත්තම් මේ විදිහට තමන්ගේ ශරීරයේ උණුහුමක් තියෙනවා නම් උණුහුමට අයිති දෙයක් තියෙනවා මේක තේජෝ ධාතුව බාහිරත් උණුසුම තියෙනවා. ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් තේජෝ ධාතු රේවේෂායි දෙකම එකක්. ඒ නිසා මේ තේජෝ ධාතු ඔන්න ඔය විදිහට තියෙන්නේ. ඇඟ දවන තවන උණුහුම ඇඟ දිරවන උණුහුම ඊළඟට කන බොන දේවල් දිරවන උණුසුම මේ ඔක්කොම තේජෝ ධාතුව. කතමාච බික්ඛු වායෝ ධාතු මොකද්ද මේ වායෝ ධාතුව කියන්නේ? වායෝ ධාතු සියා අධ්‍යාත්මික අංශය බාහිර. තමා තුලක් තියෙනවා බාහිරක් තියෙනවා. මොකද්ද තමා තුල තියෙන මේ වායෝ ධාතුව? තියෙනවා යං අජ්ජත්තම් පච්චත්තම් වායෝ වායෝගතං උපාදීනං ආ තමා තුල තියෙනවා නම් හමා යන හමා යන ස්වභාවයෙන් යුතු එක්ක පවතින උපාදින්න වූ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක තමයි වායෝ ධාතුව. මොනවද ඒ? තියෙනවා උද්ධංගමා වාතා උඩට එන වාතය. ඔක්කාරිට එහෙම එන්නේ. ඊට පස්සේ අදෝගමා වාතා අදෝමුඛයෙන් පිට වෙන්නේ. ඊට පස්සේ කුච්චිසය වාතා කුසේ තියෙන බඩේ තියෙන වාතය. කොට්ඨාසය වාතා ඒ ශරීරයේ එක එක කොටස් වල වාතය තියෙනවා. ඒ නිසා තමයි අතපය ඇඟ හරවන්න පුළුවන්. ඊළඟට අංගමංගානෝ සාරිනෝ වාතා. අංගපසංගේ වෙනම දුවන වාතයක් තියෙනවා. අංගමංගේ. අංගමංගානු සාරි වාතය කියලා. ඒ නිසා තමයි මේ ලේ යන්නේ හිත මෙහෙට. සංසරණේ වෙන්නේ. අංගමංගානු සාරි වාතය නිසා. එතකොට මේ ඊළඟට ආස්වාසෝ පස්වාසෝ ආස්වාස ප්‍රාස්වාස කිරීම. ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන දැන් පින්වතුනි අපේ වචනයක් පවා මේ පිට වෙන්නේ වාතය නිසානේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මේ තමයි වායෝ ධාතුව. බාහිරත් වායෝ ධාතුව මීට අමතරව මොනවා හරි හුළඟට hama යන ස්වභාවයක් ඇඟිලි තියෙනවා නම් ඒවත් වායෝ ධාතුව. බාහිරත් වායු ධාතු තියෙනවා වායු ධාතු රේවේෂා ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් වායු ධාතු වායු ධාතුමයි දැන් හුළඟ කියන එක ඇඟ ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් හුළඟ හුළඟමනේ ගලා රස්නේ කියන එක එළියේ තිබ්බත් ඇඟ ඇතුලේ තිබ්බත් රස්නේ රස්නේමනේ ගලාගෙන යන දේවල් එළියේ තිබ්බත් ඇතුලේ තිබ්බත් ගලාගෙන යන දේවල්මනේ. පස් කියන එක එළියේ තිබ්බත් ඇතුලේ තිබ්බත් පස් පස්මයි. දැක්කද? ඒ වුණාට පොළොවේ අපි බාහිර පඨවි ආපෝ තේජෝ ආයෝ පොළොවේ පස් හමාගෙන මේ ගලාගෙන යන වතුර උණුහුම හුළඟ අපි බාහිර විදිහට බැලුවා. අපි ඉෂ්ටශීල් කරගත්ත අපි වෙනම කොටාසයක්. අපි ඒක දෙකම එකක් විදිහට දැක්කේ නෑ. වැක්කද කායානුපස්සනාවේ නොයෙදීම වැක්කද යථාර්ථයේ වැසී තිබීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ කොටස් හතර තමන්ගේ ඇඟේ හොඳට වෙන් කරලා බලන්න කිව්වා. ඒ වෙන් කරලා බලන එකට උපමාවක් තියෙනවා අපිට ගොඩාක් පහසු මේ උපමාවේ. දැන් අසුභාවනාවත් ගොඩක් පහසු වුණානේ උපමාවේ මල් ලිහලා බලන විදිහේ විස්තර තිබ්බනේ. මේ භාවනාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රීයතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා දක්ෂ ගවඝාතකේ එහෙම නැත්නම් ගවඝාතකයේගේ ගෝලෙක් ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නු ආස්ස හතර මං හන්දියක හතර මං හන්දියක මස් වෙළඳාම් කරනවා අර මස් කොටස් විදිහට තියාගෙන ඒව මේව කෝ භික්ඛවේ බිකෝන් නොය විදිහට ඉම මේව කායන් යතහ කිතං යතා පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති. ඒ ආක ඒ විදිහට තමන්ගේ ශාරීරිය දිහා බලන්න කිව්වා. හතර මංහන්දිය කියන්නේ මස් විකුණන්නේ හරක් මේ ගවඝාතකයා ඒ හරක මරලා. ඒක පාරවල් හතරෙන් එනවා අර කොටස් කරපු මස් ටික දකිනවා. ඒ වගේ අපි පඨවි ධාතුවෙන් මේ මොකද්ද කියලා මේ ශරීරය දිහා බලන්න ඕන. ආපෝ ධාතුව මොකද්ද කියලා ශරීරය දිහා බලන්න ඕන. වායෝ ධාතුව මොකද්ද කියලා ශරීරය දිහා බලන්න ඕන. ඊළඟට තේජෝ ධාතුව මොකද්ද කියලා ශරීරය දිහා බලන්න. කොයි පාරෙන් ආවත් මරපු එක හරකයි දකින්නේ. නිසා පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ක්‍රම තුන හතරෙන්ම තමන්ගේ ශරීරය දිහා බලන්න ඕන. ඔය එක පැත්තක්. තව පැත්තක් තියෙනවා. හරක් මරපු මිනිසයා හරකෙක් කියන සංඥාවෙන් නෙවෙයි එතන ඉන්නේ. එයා මොකද කරන්නේ? මාස් ටික එක පැත්තක එල්ලලා. සුද්ධ කරපු ඇට කටු ටික වෙනම පැත්තක. හැම තව පැත්තක. බඩ බොකු එහෙන් අයින් කරලා එතකොට එයාට මිනිසුන්ට හරකෙක් විගුණනවා කියන තැන නෑ. මේ මාස්, මේ ඇටකටු, මේ පීකුදු කියලා කොටස් වශයෙන් තමයි විකුණන්නේ. ගානට වෙන් කළා තියෙනවා. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ විදිහට ශරීරය දිහා බලනවා මම කියලා බලන්නේ නැතුව. නමක් දාන්න නැතුව මෙයා මේ කියන මේ කුමාර මේ කුමාරි එහෙම නැත්නම් මේ පියදාස මේ ශිරියාවති කියලා නමක් දාන්න නැතුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයෙන් බලනවා දැන් මේකත් මම කියන්නේ බණ භාවනාවට හුරු වෙච්ච කෙනෙක් ඉරියව් හතරෙන්ම මේ භාවනාව කරන්න පුළුවන්. එක්කෝ සක්මන් කරමින්, එක්කෝ භාවනාවට ඉඳගෙන, එක්කෝ හිටගෙන ඉන්න ගමන්, එක්කෝ ඉඳගෙන ඉන්න ගමන්, එක්කෝ නිදාගෙන ඉන්න ඉරියව්වෙත් පුළුවන්. නිින්ද යන්නේ නැත්නම් භාවනාව කරන්න පුළුවන්. එතකොට බලනවා මේ ශරීරයේ තියෙන ධාතු කොටස් හතරක්. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මොනවද මගේ ශරීරයේ මම යයි සලකන මේ ශරීරයේ මොනවද තියෙන්නේ පඨවි ධාතුව පොළොවට පස් වෙලා යන රාළු ගොළෝසු ස්වභාවයෙන් තියෙන මේ කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව පිත්තාශය දලඹුව කුඩා බඩවැල මහා බඩවැල ආමාශය අසුචි ආදී මේ ගොරෝසු ස්වභාවයෙන් පවතින දේවල්. ඒතර කේස් කියලා කියන්නේ පොළොවට පස්සෙල යන දෙයක්. දැන් පොළොව කේස් ටිකක් බිමට වැටිච්ච ගමන් කාලයක් යනකොට දිරලා දිරලා පොළොවට පස්සෙලා යනවා. දැන් අර පටවි ධාතු විස්තර කරනකොට කිව්වේ බාහිර දේ වුණත් ඇතුලේ වුණත් පටවි ධාතු පටවි ධාතුමයි කියලා. පොළොවට වැටිච්ච දේ දිරලා පස් වලටම ගියා නම් ඇඟේ තියෙන එකටත් ඕකම තමයි වෙන්නේ. වැටෙන ලොම් ටික පොළොවට පස් වෙලා ගියා නම් ඇඟේ තියෙන ලොම් ටිකටත් ඕකමයි වෙන්නේ. කපන නියපොතු වල පොළොවටම එකතු වෙලා ගියා නම් පස් වෙලා. ඇඟේ තියෙන නියපොතු ටිකටත් ඕකමයි වෙන්නේ. දත් වැටෙන වැටෙන දත් දිරලා පොළොවට පස් වෙලා ගියා නම් ඇඟේ තියෙන ටිකටත් ඕකමයි වෙන්නේ. හම් කෑලි ඇඟෙන් ගැලවි ගැලවි ගිහිල්ලා හම පොතු ගිහිලා ඉස්සොරි හැදිලා හම ගැලවෙනවා. මේ විදිහට ඒ කකුල තුවාල වෙලා හම ගැලවිලා වැටෙනවා. ඒව පොළොවට පස් වුණා නම් ඇඟේ තියෙන හැම තත්ත්වක තමයි වෙන්නේ. මස් මස් ටිකක් දැම්මොත් පොළොවට බාහිරට ගිය ගමන් තිරලා යනවා. එතකොට මේ හැම එකක්ම පටවි ධාතුව පටවි ධාතුව පොළොවට අයිති දේවල් පස් වෙලා යන දේවල් කියලා සිහි කරනවා. මේ ශරීරයේ තියෙනවා ආපෝ ධාතුව. මොනවද ආපෝ ධාතුව කියන්නේ? වැగిරෙන දේවල්. පිට, සෙම, සැරව, ලී, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වරුණු තෙල්, කෙල, සොටු, සඳ මිඳුළු මූත්‍රා. මේවා වැగిරෙන දේවල්. ඒතර මේවා ජලයේ ජීවිලා යන දේවල්. පොළොවට උරා ගන්න දේවල්. අපි කටෙන් කෙල ටිකක් දැම්බ ගමන් පොළොවට උරා ගන්නවා. වතුරට දිය වෙලා යනවා. හොටු පොළොවට උරා ගන්නවා. වතුරේ දිය වෙලා යනවා. ෂෙම සැරව ලේ ධානිය වතුරේ දිය වෙලා යනවා. ලේ දිය වෙලා යනවා. පොළවේ උරලා යනවා. ඇඟේ ඇතුලේ තියෙන එකටත් ඕකමයි. ඒකයි පඨවි ආපෝ ධාතු රේ ශාන්ති දෙකම එකයි. සක්කාය දිට්ඨිය තමයි මේ මගේ මේ බහැර කරපු දෙය. කියන දෙකේ ඉන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. ඊට පස්සේ මේ විදිහට ඒ කොටස් ටික සිහි කරනවා. දැන් මම ඒකයි කිව්වේ යාමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත. සිතට සුව දෙන භාවනා පොත මොකක් හරි ළඟ තියාගන්න මේවා. ඉගෙන ගන්න හොයන්න. මම මේ පොඩි හැඳින්වීමක් පුංචි හැඳින්වීමක් විතරයි මම මේ කරන්නේ. ඔබ මේ මාවත සොයාගෙන යන්න. ඊට පස්සේ තේජෝ ධාතුව බලනවා. උණුහුමට අයිති ඒවා. ඇඟ තවන කපාරම් ගිනියම් වෙලා යන. තවන දවන උණුහුමක් තියෙනවා. මේ ඇඟ අපේ මැරෙන්නේ නැතුව මේ වැටෙන්නේ නැතුව මේ තියෙන්නේ ඇඟේ උණුහුමක් තියෙනවා ශරීරේ ආයුෂ පවතින උණුහුම ඇඟ දිරවන උණුහුමක් ඊළඟට කනබොන දේවල් දිරවන උණුහුමක් තියෙනවා. මේ රස්නී ගතිය තමයි තේජෝ ධාතුව කියන්නේ. දැන් අර කිව්වේ රස්නේ ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් දෙකම එකයි කියලා. මගේ ඇඟේ තියෙන මේ රස්නේ ගතියක් නේ. මේ රස්නේ ගතිය ගිය ගමන් එතන මිනිහෙක් නෑ. මැරිලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ තේජෝ ධාතු. හොඳට අර හරක කපල කෑ කොටස් වශයෙන් මස් කුඩවල් හතරකට දාලා තිනවා වගේ බලනවා. ඊට පස්සේ වායෝ ධාතුව වායෝ ධාතු කියන්නේ හමාගෙන යන දේවල්. තියෙන උද්ධංගම වාත උඩට එනවා. පිටිපස්සෙන් පිට වෙනවා. බඩේ මේ බඩ පුරවල දානවා කියන්නේ. බඩ ඇතුලේ වායුවක් තියෙන නිසා තමයි බඩ ගින්න. කෑවට පස්සේ බඩ පිරෙන එක ඒවා තියෙන්නේ මේ වායුව මේ ධාතුවත් එක්ක. ඊට පස්සේ තියෙනවා කොට්ටාශය වාතාංගී එක එක තැන්වල තියෙනවා වාතය. අංගමංගානුසාරී ඒ ඇඟ පුරා දුවන වාතයක් තියෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය තියෙනවා. මේ ඔක්කොම වායු ධාතුව. හුළඟ කියන එක ඇතුලේ තිබ්බත් එළියේ තිබ්බත් හුළඟ හුළඟමයි. ඒතකොට බලනවා මේ ජීවිතය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන කොටස් හතරක් නේ. පොළොවට පස් වෙලා යන දේවල්, පැගිරෙන දේවල්, උණුහුමට අයිති දේවල් වායුවට අයිති දේවල් යම් දවසක් එනවා ලෝකෙටම පේන්න පොළොවට පස් වෙනදී පස් වෙලාම යනවා අපේ ආච්චිලා සීයලා මුතුන් මිත්තන්ට මොකද උනේ උන් දෙලාගේ මෘත ශරීරේ මිහිදන් කොලා ඒවට කුමක් දුනේ මහා පොළොවට පස් එකතු වුණා වැగిරෙන දේවල් පොළොවටම උරාගෙන ගියා. ජලයේ කාගෙන ගියා. රාශනේ රාශනේට එකතු වුණා. වායුව වායුවට එකතු වුණා. බිඳිලා ගියා. මේ ශරීරය අර කණු ටිකක් හිතවලා ඒවට ලී බැඳලා වරිච්ච ගහලා වහලයක් හදලා ඒකට ගේ කිව්වා වගේ ඇට සැකිල්ලක් හදලා ඒකේ මස් පුරවලා නහර වැල් වලින් ගැට ගහලා ඒකේ ලේ ටික යවලා උණුහුමන් පීලා උෂ්ම ටිකක් ගන්නවා ඒකට ශරීරය කියනවා ඒකට ජීවිතය කියනවා. තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, වායු ධාතු, තේජෝ ධාතු. බුදුරජාණන් වහන්සේ වදාළා සාරූපයෝ හතර දෙනෙයි. ජීවිතේ කැමති අහිංසක මිනිසෙකුට විෂගෝර සර්පය හතර දිනක් කිය දීලා කියනවා හිම්බම් පුරුෂය මේ විෂ ගෝර සර්පය හතර දෙනෙක් එකපාර දෂ්ට කළොත් මැරෙනවා. වේලාවට නාවන්න ඕන, වේලාවට කවන්න ඕන, වේලාවට නිදි කරවන්න ඕන. මොන්ට උපස්ථාන කරන්න ඕන. පොඩ්ඩ වැරදුනොත් දෂ්ට කරනවා. උපස්ථාන කරපන් කියලා දෙනවා. අපිට වෙච්ච දේ. පොඩ්ඩ වැරදිච්ච ගමන් සර්පිය දෂ්ට කරනවා. කොරෝනා වෛරසය ඇතුළට ආපු ගමන් තේජෝ ධාතුව දෂ්ට කරනවා මේ නුණුහුම ඇති වෙනවා. ආපෝ ධාතුව දෂ්ට කරනවා. එතකොට ෂේම ඇති වෙනවා. වායෝ ධාතුව දෂ්ට කරනවා. පෙනහළු වේගෙන් ක්‍රියාත්මක වෙනවා. පාඨවි ධාතුව දෂ්ට කරනවා ශාරීරික අංග අප්‍රාණික වෙනවා. දැක්කද? දෂ්ට කරපු හැටි ඇහැට පේන්නේ නැති වෛරසයක් ඇතුළු වෙලා ඇතුළු වෙලා සාරූපය ටික දෂ්ට කොලා. නිදාගත්තේ නැත්තම් දෂ්ට කරනවා. නිදාගත්තේ නැත්තම් මේ ඇඟ රිදෙනවා, ඇස් දනවා, මුත්‍රා දැවිල් හැදෙනවා. උණ හැදෙනවා. කලංකය හැදෙනවා, විශ්ි වෙනවා. මේ සතර මහා ධාතුන්ට වේලාවට කවන්න ඕන උදේ කෑම ඕන, දවල් කෑම ඕන, රෑ කෑම ඕන, අතරතුර තේ ටික ඕන. මේ සර්පයෝ හතර දෙනා. ඒසී දාන්න ඕන, ෆෑන් දාන්න ඕන, හොඳ සීට් එකක් ඕන, වාහනයක් ඕන. මේ සර්පයෝ හතර දෙනාට හොඳ ගෙයක් ඕන. පොටෝ ගහන්න ඕන. මංගල ඇඳුම අඳින්න ඕන. හතර මහා ධාතු හතර මහා ධාතුත් එක්ක එකතු වෙලා ආයෙත් හතර මහා ධාතුවක් බිහි කරනවා. නොනැති කෙනා හොඳට මේ ශාරීරික හතර මහා ධාතු දිහා බලනවා. හොඳට ප්‍රකට වෙන්න ගන්නවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මවල බලන්නේ තියෙන ටිකම බලනවා. එතකොට තමා තුළ හොඳට මේක ප්‍රකට වෙනකොට ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. ඔහු වාසය කරන්නේ තමා තුළ කායानुපස්සනාව වඩමින්. ඔහුට තේරෙනවා බාහිරත් ඒ වගේ. බාහිර මේ කායानुපස්සනාව බාහිරට පමනව ලබනවා. ඉති අජ්ජත් බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර වශයෙන් කායानुපස්සනාව වඩනවා. මේ සතර මහා ධාතු සහිත මේ කය සමුදය වය බලනවා. හට ගැනීම, නැසීම, හට ගැනීම නැසීම. මේ විදිහට සමුදය වය සහිත හට ගැනීමක් තියෙන වෙනසීමක් පේනවා. සතර මහා ධාතු සහිත අනිත්‍ය වූ වෙනස් වෙන කයක් තියෙනවා කියලා. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. හොඳට සිහිය පිටන්න ගන්නවා. යාවදේව ඥානමත්තාය අවබෝධ ඥානෙ පිණිසම පවතිනවා. පටිච්චති මත්තාය ඔද්දට සිහි පිටනවා. අනිශ්චිතෝච විහෙරති. මම මගේ මගේ ආත්මය කියලා ගන්නෑ. නැචකින්ච ලෝකේ උපාදිහිතී මේ ලෝකයේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ ධාතු මනසිකාර විදිහට බලමින් ওই විදිහට භික්ෂුව කායानुපස්සනාවේ වාසය කරනවා. ওই විදිහට තමයි තියෙන්නේ. මේවා හුදුත් ප්‍රඥාවන්තයෝ කරන ඒවා. නුවණැති අය කරන ඒවා. පින්වන්තයෝ කරන ඒවා. ධීර වීර පුරුෂයෝ කරන මානසිකාර. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර මේ භාවනාව වැඩුවද කියනවනම් නාන්ති කියනවා මගේ හිත මහ පොළොව වගේ එච්චර වඩලා මහ පොළොවට හොඳ දේවලුත් දානවා නරක දේවලුත් දානවා කම්පා වෙන්නේ ඒ සාමයේ ඇඟට හොඳ දේවල් නරක දේවල් මොනවා නින්දා ප්‍රශංසා කම්පා වෙන්නේ පොළොව පස් වගේ ඇඟ ඇඟක් පස් පොළොවක් පස් මගේ හිත ජලය වගේ ජලයේ හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් කම්පා වෙන්නේ මගේ හිත ගින්දර වගේ. ගින්දර හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් කම්පා වෙන්නේ. මගේ හිත හුළඟ වගේ. හුළඟේ හොඳ දේවල් ගහගෙන ගියත් නරක දේවල් ගහගෙන ගියත් කම්පා වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට. කතරමා ධාතුන් වඩපු කෙනාගේ හිත මහා පොළොව වගේ වෙනවා. මහා සාගරය වගේ වෙනවා. මහා ගින්නක් වගේ වෙනවා. හමාගෙන යන සුළඟක් වෙනවා. අකම්පිතයි. අකම්පිත ශ්‍රේෂ්ඨ පුරුෂෙක් බිහි කරනවා. ධාතු මනස කර භාවනාවයි. කායානුපස්සනාව. අනේ මේ ලෝකේ පිනත්තන්ට ජීවිතේට මෙහෙම එක භාවනාවක් කර පුරුදු කර ගන්නට ඇත්තම් කොච්චර එකක්ද බුද්ධ ශාසනය විතරයි මේවා තියෙන්නේ වෙන කිසිම ශාසනයක මේවා නැහැ. තමන්ගේ ජීවිතය දිහා බලන ඒවා. ඒ නිසා අද අපි ඉගෙන ගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට සතර මහා ධාතු විදිහට ශරීරය දිහා බලන ක්‍රමය. මේක කියනවා ධාතු මනස්කාර භාවනාව කියලා. ඔබටත් මටත් අපි කාටත් මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් බව අවබෝධ කරගන්න අද ධර්මයේ ශ්‍රවණය කරපු පින හේතු වාසනා වේවා. තේජෝ වායු විදිහට ධාතු හතරක් විදිහට බලන ධාතු මනසකාර භාවනාව පුරුදු කරගන්න ලැබේවා. කායගත සතිය පිහිටාවා. අපිටත් නිවන් මඟ පුරුදු කරගන්න මේ පින් හේතු වාසනා වේවා. ත්‍රිවංශ සරණයි නමෝ බුද්ධාය.